එහෙනම් අපි මාර්ගඵලයක නැත්තම් සම්මාදිට්ඨිය නැත්තම් සම්මාදිට්ඨිය තියෙනවද නැද්ද කියලා කොහොමද දැනගන්නේ? ඉතින් ඒක දැනගෙන ඉන්න පාස්. දැන් මේ කෝප්පේ බලනකොට කොහමද සම්මාවට පේන්නේ කෝප්පේ? දැන් මේ කෝප්පේ දකින්නවා. මේ කෝප්පේ දකින්නකොට සම්මාව තියෙන කෙනෙකුට පේන ඇති දන්නවද අපේ අඳුර? මම කියලා දෙන්න ඔබ වහන්සේට මම උදව් කරන්න. කෝප්පේ දැක්කාම සම්මාව තියෙන කෙනෙකුට පේන්නේ කෝපෙන් ගැලවෙන ක්‍රමය. මිත්‍යාව තියෙන කෙනාට අවු වෙන ක්‍රමය පේනවා. දැන් සම්මාවෙන් ඉන්න කෙනෙකුට කාන්තාවක් පේනවා. කාන්තාවෙන් ගැලවෙන ක්‍රම ටික පේනවා එයාට. එයා ටික තනි වෙන්න හදන. එහෙනම් මෙතනින් යන්න ඕනේ. කට්ටිය ඉන්න තැනකින් මං හිටියත් එයාට එතනට ඇවිල්ලා කතා කරන්න බෑ. එයාගේ අදහස කියන්න බෑ. එහෙනම් කට්ටිය ඉන්න තැනම ගැලසෙන්න ඕනේ මේක ටික වාතාවරණයට හොඳ මදි වාගේ. එයා කතා කරන්න කියලා එනකොට මම වෙන කරේ කියලා අන්තිම කොහොමද උපාසක මාත්‍යයි මේ අපි මේ ගිය අවුරුද්දේට මේ අර මේ උගස් ගස්සේම ගෙනාව නේද? උගස්සේම හරි හොඳයි. රබම් පද ටිකත් හරි ලස්සනයි කියලා ටක් ගාලා වෙන කතාවක් දැන් එයාට කතා කරන්න බෑ. එයා දන්නව අර ගැලවෙන ක්‍රම ටික සම්මාව ඉන්න කෙනෙක්. සම්මාව ඉන්න කෙනෙක්. දැන් මොනාරි එකක් යනවා මේ එයා දන්නවා මේ අර අර මිනිහයාගේ වැඩේ මෙයා දැක්කොත් මෙයා ටිකක් කලබල. ඉතින් හාමුදුරනේ බලන්නකෝ මේ කජු මේ මල් පිපිලා. ආ හෝ මේ කජු ගාක් නේද. බලන්නකෝ මේ පීදුනා අවුරුදු 4ක් පීදුන්නේ නැහැ. අර යතන යනකම් මෙයා කජු ගා ගැන විස්තරය කරනවා. එයා සම්මාවින්න කෙනෙක්. එහෙනම් මේ ලෝකේ ලෝභ දේශ මොහ දැක්කාම ගැලවෙන එක දකිනවනම් එයා සම්මාවින්න කෙනෙක්. කාන්තාවක් දැක්කාම මෙයා නම් ටිකක් ගැලපෙන අනාගත අපේ සහකාරිට එන මේ මෙයාගෙන් කොහොමද නකො මේ භූතියෝ දෙන්නෙක් ඉන්නනේ. මල්ලි මේ තේ එකක් ගන්නකො. දැන් නේ බිව්වේ. හරි හරි තව ටිකක් දැන් මුංගු පිටත් කරනයි. අරකට අවුෙන්න එපාය. යකා බැඳගෙන බෙරේ ගහන්න එපා අවුරුදු 25ක් විතර ඕපිඩි ගන්න යන්න එපා ළමයි අරගෙන බෙහෙත් ගන්න. දැන් අවුෙන කොට හදන්නේ මේ. එහෙනම් මේ නාම රූප දකින්න මිනිසයා ගැලවෙන එක දකිනවා නම් එයා ආර්ය ශ්‍රාවක එක සම්මාව දැක්ක කෙනෙක්. නාම රූප දැක්ක ගමන් අවුෙන ක්‍රමය දකිනවා නම් එයා මිත්‍යා දෘෂ්ටිකේ අනාර්ය ශ්‍රාවකේ මායя සරණ යන කෙනෙක්. දැන් පෑදෙලිද? දැන් ඔබ වහන්සේ නාම රූප දකිනකොට ඔබ වහන්සේට අවු වෙන ක්‍රමය පේනවද? ගැලවෙන ක්‍රමය පේනවද? හරි. දැන් තියෙන ප්‍රශ්නය මේ නාම රූප දකිනකොට මම අවුෙන්නේ නැති ක්‍රමය දකිනවයි කියලා කියන එක අවුෙන්නේ නැහැ කියන එක මම කිව්වට පස්සේ දැන් ඔබ වහන්සේ කියන්නේ. හැබැයි මම ඉස්සෙල්ලාම ප්‍රශ්නේ අහුවා මේ නාම රූප මේ කෝපය දකිනකොට ඔබ වහන්සේට මොනවද පේන්නේ? දැක්කම කෝපෙනේ පේන්නේ මොකද්ද කියලා ඔබ වහන්සේ කල්පනා කළා. ඔබ වහන්සේට මම උදව්වක් වශයෙන් ඒක දකින්න ක්‍රමය කිව්වා. කිව්වට පස්සේ ඔබ වහන්සේ දැන් ඒක රෙකෝඩ් වුණානේ. දැන් ඔබ වහන්සේ දන්නවා ඒ ක්‍රමය. ඔව් මමත් දකින්නේ එහෙම තමයි. එතකොට දැන් මම රාතන් වහන්සේගේ මානසිකත්වය ඔව් මටත් ඒ මානසිකත්වය තමයි. දැන් මේක කොහොමද බං? ඒතර දැන් බේත වැඩි වේගෙන යනවානේ. හොස්පිටල් එකේ අර කාලේ වැඩි වෙන දොස්තර වහන්සේ ටිකට් කපන්නේ එතකොට දැන් මානසික රෝගලට ගියා. මානසික රෝගලට ගියාම ලෙඩෙක් ඉන්නවා. ලෙඩෙක් ඉන්නවා. එතකොට ලස්සනට මේ ලාම්පුවක් තියලා තෙල් දාලා දොස්තර මාත්‍යානෝ පුතා මේක පත්තු කරන්නේ කොහමද? මේක පත්තු වෙන්නේ නැහනේ. අර ප්‍රශ්නේනේ. පිත්තර ලාම්පන්නේ කුකුලා පාන කොහොමද පත්තු වෙන්නේ? පිත්තල ගිනි ගන්න නැහනේ. දොස්තර මහත්තයා මේක පත්තු කරන්නේ කොහොමද කියලා මට පිස්සුනේ. දැන් මෙයා හිතනවා මෙයා නිරෝගිමත් දොස්තර මහත්තයා පිස්සු. ඇයි එයාට ඒ විදිහට තමයි දැනෙන්නේ. ඒතර දොස්තර මාත්‍යාන පුතා මේ කුකුල අපාන පත්තු කරන්නේ කොහමද? මම උත්තර දෙන්නේ මම කල්පනා කරනවා පිත්තල ගිනි ගන්නෑනේ. මේකවත් තේරෙන්නේ නැද්ද? ඒකට මම පිස්සෙද්ද මේ කෝට්ටයක් දාගෙන ආවිල්ලා තිනේ. මම ඇත්ත ડોක්ටර්ද දන්නෙත් නෑ. පිත්තල ගිනි ගන්න නෑනේ. යකඩ ගිනි ගන්නෙත් නෑ. ඇලුමිනියම් ගිනි ගන්නෙත් නෑ. එහෙම තමයි කියලා දීලා තින්නේ. පත්තු කළාද ගිනි ගන්න. ඒතර කුකුල අපාන කොහොමද පත්තු කරන්නේ? උත්තරේ කියන්නේ ඊට පස්සේ දොස්තර මට හරි පුතා මං උදව් කරන්න. කුකුලපාන පත්තු කරන්නේ මෙන්න ගිනි පෙට්ටිය ගත්තා බලා ගන්න. ඕන්. දැන් පේනවාද පත් වෙනවා? හේමයි. මේක තමයි ඉතින් මම දන්නවනේ මම මේක ඉතින් දොස්තර මාත්‍යා දන්නවද කියලා මම බලන්න හිටියේ. දොස්තර මාත්‍යා බැරි වෙලාව පත්තු කරේ නැත්නම් ඒ ක්‍රමයට මම පත්තු කරනවා. මට කල්පනාවක් ආවා දොස්තර මාත්‍යා මේක දන්නවද කියලා. ඒ නිසා මම බලාගෙන හිටියා දොස්තර මාත්‍යා මේක හරියට පත්තු කරනවා. හරි. මම දන්න එක දොස්තර මාත්‍යා දන්නවා. එහෙම තමයි පත්තු කරතොත් මට කල්පනා කරනවා මට වැරදුනා. දොස්තර උපාධිය පාස් වෙනකන් සහතිකේ හම්බෙනකන් මට හරි ගියා. මෙතන පත්ති මම්බුණානේ මානසික රෝලේ. එතන තමයි මගේ අකුසලේ පටන් ගත්ත තැන. දැන් තේරෙනවා දොස්තර මාත්‍යට වැඩි දවසක් යන්න හම්බෙන්නේ නැහැ. පෙන්ෂනුත් හම්බෙන්නේ ඉක්මනටම දොස්තර මාත්‍යාන්දේ අර මිනිස්සු කෝට් එක දාලා මුටිය වාඩිලා නැයි මේක කන පිට යනකොට තවත් මානසික පිස්සෙක් අර කුකුලපාන අරගෙන එතනට ගිහිල්ලා තියෙනවා. තියලා අහනවා පුතා ලන්තෑරුමක් තියෙනවා. ඔව්. ඉටිපන්දමක් තියෙනවා. ඔව් දොස්තර මහත්තයා. පානකුත් තියෙනවා. ඔව්. කුකුලා පානකුත් තියෙනවා. පුතා දැන් මේකේ මොකද්ද පත්තු කරන්නේ? කුකුලා පාන පත්තු කෙරුව තෙල් ඉවර වෙනවම නිවෙනවා. පාන පොඩිනේ. උලංගක් ඇදෙනම නිවෙනවා. ඉටිපන්න දී වෙලා යනවා. කල්පනා පුතා ලන්තෑරම පත්තු කරනවද පාන පත්තු කරනවද කුකුල පාන පත්තු කරනවද ඉටිපන්දම පත්තු කරනවා ඉස්සෙල්ලාම මොනවද පත්තු කරන්නේ දොස්තර මාත්‍යා මේ එකක්වත් පත්තු කරන්න කලින් ගිනි පෙට්ටිය පත්තු කරන්න ඕනේ ගිනි පෙට්ටිය පත්තු වෙන්නේ නැතො මේ එකක්වත් පත්තු වෙන්නේ නැහැ එත උදේ ඩිස්චාර්ජ් රාත් වෙලා එයා ප්‍රශ්නේ තේරුම් ගත්තේ නේ එයා කියනවා කුකුල පානවත් ඉටිපන්දමත් ලන්තෑරුමුවත් මැටිපානවත් නෙමෙයි පත්තු කරන්න ඉස්සෙල්ලාම ගිනි පෙට්ටිය පත්තු කරන්න උනයි ගිනි පෙට්ටිය පත්තු කරන්න නැතුව මේකක්වත් පත්තු කරන්න බෑ එයා ලෙඩේ සනීප වෙච්ච කෙනෙක් දැන් අර ලෙඩු දෙන්නගේ වෙනස තේරෙනවද කවුද ලෙඩු දෙන්න හ්ම් දොස්තර මාත්‍යා කවුද ගුරුවරයා ගුරුවරයා තමයි දොස්තර මාත්‍යා අර ඉස්සෙල්ලාම අර ඉස්සෙල්ලාම ලෙඩෙක් හිටියේ ඒ ලෙඩා තමයි අවසාන කාලේ discharge වෙන කාලේ අර විදියට කතා කළේ. එයාමයි. එදා අර පාන පෙන්නපෝ ඒ ලෙඩාටමයි අවුරුදු 7කට පස්සේ නැවත අර පාන් සෙට් එකම අරන් ගිහලා ආනවා දැන් ඒ ලෙඩේ හරියටම සනීපෙලා දන්නේ නැහනේ. දැන් තමයි ආනෝ මේ මොකද්ද මේකෙන් පත්තු කරන්නේ. දැන් එයා කියන්නේ අර කතාව. දොස්තර මාත් ඉස්සෙල්ලාම ගිනි පෙට්ටිය පත්තු කරන්න මොනවා කරන්න. මේක පත්තු කරොත් මේකෙන් ඕන එකක් පත්තු කරන්න පුළුවන්. දොස්තර මාත්‍ය දන්නා එදා හිටපු කෙනා නෙමෙයි අද ඉන්නේ. අද මෙයා ලෙඩේ සනීප වෙලා යාව ඩිස්චාර්ජ් කරනවා. මේ උදාහරණය මේ උපමාව සති දෙකකට කලින් කියන්න තිබුණේ මට. ඒකේ අවස්ථාව දැන් තමයි ඔබවන්සේ මට දුන්නේ. ගොඩක් පිං. තාම අඩුව තේරුම් ගන්න පිළිගන්න මානසිකත්වය ඔබවන්සේට නැහැ. තමන්ගේ වැරද්ද කුමක්ද කියලා තේරුම් ගන්න මානසිකත්වේ නැහැ. අනිත් අය ඉදිරියේ ලැජ්ජාවක් ඇති වෙයිද? තමන්ගේ අඩුපාඩු කිව්වාම ආත්මගරුත්වයට ප්‍රශ්නයක් වෙයිද? ඒක නඩත්තු කරන්න. මොන හරි මං එකක් කිව්වම ඔව් ඒ විදිහට තමයි මටත් දැනෙන්නේ. හරිනේ දැන්. අර පළවෙනි පාස්නේ ඒතර දොස්තර මාත්‍ය දැන වැඩි දවසක් යන්නේ පැන්සන් ගන්නම් වෙන්නේත් නැහැ. <laughs> මට මේ මොන තත්ත්වයක් එනවා. ඇයි? අර මානසිකත්වය ડોක්ටරට තේරෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ නිර්වාණ මාර්ගයේ තුල කෙලෙස් නැහැ කියන එකක් කෙලෙස් නැහැ කියන එකක් මොකද්ද? කෙලෙස් යන්නේ නේද? දැන් රාතන් වහන්සේ කිය කියනවාද? මම රාත් වුණා. පෙරේදා පාන්දර 3ට රාත් 3 එහෙම කිය කියනවාද පාරදී? එහෙම කියනනම් උන්වහන්සේට මොකද්ද කරන්න මිනිස්සු? ස්වාමිනී අවසරයි වෙද මාත්‍යෙක් ඉන්න අපි අඳුරන. යානවා ඇයි වෙද මාත්‍ය? ඒ වෙද මාත්‍යා කැමති ඔබ වහන්සේගෙන් බණ ටිකක් අහන. දැන් ආම්දුර අරන් යන්න ඕනේ එතනට. බලන්න ගාන පොයින්ට් එක. ඒ වෙද මාත්‍යා ඔබ වහන්සේගෙන් බණ ටිකක් අහන්න ඕනේ කියලා අනන්ත අප්‍රමාණ බගෑපත් වුණා. හරි ශ්‍රේෂ්ඨ වෙද මාත්‍යෙක් අපේ කිරියම් මටත් වෙදකම් කළා. එයාටත් ඔළුවේ ප්‍රශ්න ඇතිවිලා සනීප කළා. දැන් මොකද වෙන්න ඕනේ? එයාට බණ ටිකක් කියන්න ඕනේ. රාත් වෙලා තාම පළවෙනි බණ කිව්වේ නැහැ. එහෙනම් එයාට තමයි කුසල් තියෙන්නේ. හරිනේ. දැන් හාමුදුර එකඟයි. හාමුදුර එක්කගෙන කොහෙද? වෙදමාත්‍යට බණ ටිකක් කියන්න එපා. ගිහිල්ලා වාඩි වෙලා මේ වෙදමාත්‍යා මම පෙරේදා පාන්දර 8ට උදේ 8ට මම රාත් වුණා. ඉතින් මම කැමති පළවෙනි ධර්ම දේශනාව කියන්න කියනකොට අර උපාසක මාත්‍යා කියන්න ඕනේ වෙද මාත්‍යාට ප්‍රශ්නේ තේරෙනවා. මෙතුමාත්ය දන්නවා ආවල් ලෙඩේ තියෙන්නේ වේත මේමයි. එහෙමයි ස්වාමිනී ඉසලා ගිලම්පස ටිකක් වළඳලා ඉමු. ගිලම්පස නෙමෙයි අර කසාය හදන්නේ. බලන්න වෙදමාත්යට බණ අහන්න ඕනේ කියලා රාතන් වහන්සේ වඩම්මනවා. එතෙන්ට ගිහිල්ලා රාතන් වහන්සේ තමන්ව අඳුන්වලා දෙනකොට වෙදමාත්ත ලෙඩේ තේරුම් අරගෙන දැන් අර වේච් ටික තමයි වරන්නේ. ආතවාරිය මොනර කුඩුම්බිය නීර මුල්ලිය කියලා අර ටික ඔක්කොම අවරලා ලස්සනට කසාය හදනවා. බිව්වට පස්සේ තේරෙනවා මේ වෙද මාත්‍යා මට තව පොඩ්ඩක් තියෙනවා වාගේ අදන්න අපිටත් ඒක තේරෙනවා දැන් බන කියන්නේ දැන් පෑදිලිද මේ කතන්දරේ කවුද වෙද මාත්‍යා මම කවුද රාත්‍රාව රාතන් වහන්සේ කවුද උපාසක මාතර එක්කන් ආවේ මේ මොකද්ද එක කියලා එක්කන් ආවා වෙදමාත්‍ය ළඟට එක්කන් යන්න කියලා කිව්වේ නන්ති වෙනකම් වෙදමාත්‍යත් මම මේ බේතක් දෙන්න කියලා කියන්නේ ගිලම්පස එකක් දෙන්නේ ඔය ගිලම් පතකින් තමයි මේ තම්බෙන්නේ. දැන් කතාව පැහැදිලිද? ඒක ඇත්ත කතාවද මදක එකද? මේ ලෝකේ ගොඩාක් ඒවා තියෙන අපේ හඳුරු. අපිට තේරෙන්නේ. අපි හිතාගෙන ඉන්නවා. මට කෙලෙස් මොකවත් නැහැ. මම නිදාස් වෙලා ඉන්නේ. මම නිදාස් වෙලා ඉන්නේ නම් එයාට ප්‍රීතියක් දැනෙනවද? ඇයි දැනෙන්නේ නැත්තේ? නිදාස් වුණාන් පස්සේ මොකවත් ඉතුරු වෙලා නැත්තම් ප්‍රීතියක් දැනෙන්නේ කාටද? එයා ඒ නිදාස භුක්ති විඳිනවා නා. විඳිනවා නම් මොනවා තියෙන්නේ? විඳවීමක් තියෙනවා. විඳිනවා කියන්නේම එයා තාම සසරේ යන මේ ටික තේරිලා නැහනේ. මේ ටික තේරිලා නැහනේ. යම් කිසි කෙනෙක් නිදාස් වුණා නම් එයා තුළ විඳීමක් තියනවද? නැහැ. විඳවීමක් තියනවද? නැහැ. ඇයි? නිදාස් වෙච්ච කෙනාට දෙකම නැහැ. පීඩලත් නැහැ. වෑයම් කරන්නෙත් නැහැ. වෑයම් කරන්නේ නැහැ. නමුත් කිසිම දෙයක පීඩල නැහැ. නාම රූප වල පීඩල නැහැ. දැන් එයාට පටිගයක් තියනවද? නැහැ. ඇලීමක් තියනවද? නැහැ. එතකොට මම නිදහස් වුණා නිදහස් වුණා කියලා කියනවා නම් මම මේ වගේ අවබෝධයක ඉන්නවයි කියලා කියනවා නම් ඒ කවුද එයා? වැරදි වැටහීමක ඉන්න කෙනෙක්. ප්‍රතිකාර අවශ්‍ය කෙනෙක්. ප්‍රතිකාර කියන්නේ මොකද්ද? දුකට වේදානන් තථාගතයන් වහන්සේගේ නිර්වාණ ධර්මයෙන් ප්‍රතිකාර ලබන්න අවශ්‍යයි. ඖෂධ තියෙනවා. පටිච්ච සමුපාදය, සතර සටිපට්ඨානය, ආර්ය අෂ්ටාංගික මාර්ගය කායානුපස්සනා ධම්මානුපස්සනා වේදනානුපස්සනා කමඨං මේ වගේ ඖෂධ ගණනාවක් තියෙන 84000. එයාට ගැළපෙන ඖෂධ ටක් ගාලා ගත්තා ඇඹරුවා දුන්නා. දුන්නාම දුර ටිකක් තියෙනවා වගේ. එහෙමයි. ස්වාමීනි අපට තේරෙනවා ඔබ වහන්සේට ටිකක් තියෙන බව. එහෙනම් මම ඒ ටික පොඩ්ඩක් ඉවර කරලා එන්නම් නේද බණ කියන්න. දැන් තේරුණා. දැන් අපිට කෙලෙස් නැත්තම් කෙලෙස් නැහැ. අපි දන්නා කෙලස් මොකවත් නැහැ අපට මේ ප්‍රශ්නයකුත් නැහැ. කෙලස් නැත්තම් අපේ හාමුදුරනේ අපිට මේ නිරෝධ වෙච්ච අර නිරෝධගාමිනී පටිපදාවේ මානසිකත්වය තියෙන්න එපා. නිරෝධගාමිනී මානසිකත්වයක් තියෙන්න ඕනේ. දැන් අපට මදුරුවන්ගේ කරදර දැනෙනවා නම් මිනිසුන්ගේ ශබ්ද කරදර නම් දාඩිය දානකොට අසහනයක් තියෙනවා නම් අපිට මේ පරිසරය තුළ අපි බලාපොරොත්තු වෙන අර ප්‍රීතිය ඒක එන්නේ නැත්තම් දැන් ප්‍රශ්නේ විසඳිලාද නැද්ද? දැන් එතකොට ඒ කියන්නේ මොකද්ද? තාම තියෙනවා. හැබැයි අවුවෙලා නැහැ. සමහර කෙලෙස් ඉන්නවා අවුවෙන්නේ. දැන් සමහර ලෙඩු ඉන්නවා මානසික ලෙඩු ඉන්නවා. සබ්බේ පුතුජන උම්මත්තක. එතකොට දැන් මාර්ගඵලයක් නැත්තම් එයා කවුද? උම්මත්තකයිනේ. දැන් එයාට අසනීපයක් තියෙනවනේ මානසික ප්‍රශ්නයක් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? අසනීපයක්. ලෝභය කියන්නේ මොකද්ද? අසනීපයක්. ඇයි? ගෙනියන්න බැරි නම් බැරිද ගන්නවා කියලා කියන්නේ එයා මානසික ලෙඩෙක් නෙමෙයිද? අසනීපයක්. රාගය කියන්නේ අසනීපයක්. ඇයි? රාගය සංසිඳිච්ච කෙනෙක් පෙන්වන්න ලෝකෙ. එතකොට දැන් සංසිඳෙන්න බැරි එකක් පස්සේ මිරිඟුවක් පස්සේ අඹායනනවා. එයා කවුද? මානසික ලෙඩෙක්. මෝහය තිනෝ නම් එයා කවුද? මට එහෙම තියනවා. මට උපාදි තියනවා. නාමයක් රූපයක් නැත්නම් පුද්ගල සත්‍යයක් නැත්නම් උපාදි තියන්නේ කාටද? එයා කවුද? එයාත් මානසික ලෙඩෙක්. එහෙනම් මේ ලෝභ දේශ මෝහ තියෙන කට්ටිය කවුද මේ ලෝකේ? එතකොට මේ කට්ටිය ඔක්කොම ලෙඩු කියලා දන්නවද? දැන් අම්බ කරන කට්ටිය කියනවා මම ලෙඩෙක් කියලා නෑ. එයා කියනවා මම නිරෝගී. හැබැයි දුකට වෙදකම් කරන වෙදමාත්‍ය දන්නවා මෙයාට ලෙඩක් තියෙනවා. මොකද්ද? මෙයා මේ තරම් අඹාගෙන යන්නේ උට ප්‍රඥාවක් තියෙන හැබැයි බේත කෙලින් දෙන්න දුන්නම ගහනවා. වෙදමාත්‍යට ගහනවා. බේත පේන්න අඳරන්නේ. ගිලම්පස ටිකක් වළඳලා එම බණට කල එහෙමයි කියන්නේ. පින්වත භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තියෙන ආ භාග්‍යතුන් වහන්සේ ආ කියන්නකෝ හැබැයි ඒ කියන්නේ කාටද? එයාට කියන්නේ. එයාට ඒ ගිලම් පස්සේ කඩන්නේ. එයාටයි ප්‍රශ්නේ තියෙන්නේ. එයා වෙනුවෙන්මයි ඒක කියන්නේ. හැබැයි එයා වෙනුවෙන් මාත්‍යාට මානසික ප්‍රශ්න තියෙනවා. ඒවා අදා ගන්න බන. එහෙම කිව්වොත් ඒක ආයිද? නෑ. එයාට කියන්නේ භාග්‍යතු වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට নমස්කාරය කියන්නේ. අපි දන්න මේ ලෙඩේට මේ වේත දෙන්නේ. හැබැයි කියන්නේ නැතුව දෙන්නේ. එනම් මේ ලෝකේ අපේ හාඳුරු පුදුජන ස්වභාවයෙන් ඉන්න සියලුම කට්ටියට ලෙඩ තියෙනවා. කෙලස් කියන ලෙඩ. ලෝභය, ద్వේෂය, මෝහය, රාගය, වෛරය කියන මේ ඔක්කොම අසනීප මානසික ලෙඩ මේවා. මනෝමය අසනීප. හැබැයි මේ හැමදේටම තියෙන ලෙඩ බේත මොකද්ද? සතර සටිපට්ඨානේ. ඒකායන මග්ගෝ. ඒකෙන් තමයි මේ ඔක්කොම කට්ටිය නිදාස් වෙන්නේ. ඩිස්චාර්ජ් වෙන්නේ. අපි කියන්නේ ටිකට් කපුවා කියලා. දොස්තර මාතේ ටිකට් කැපුවා දැන් අපි නිදාස් වෙලා යනවා. ඒ නිදාස් වෙන්න තියෙන ඒ දොරටුව තමයි ඒක. ටිකට් කැපෙන්නේ එතනින්. සතර සටිපට්ඨානේ. අපි කියනවා මේ අයිසු ගත වෙලා. කවුද අයිසු ගත? උම්මත්තකයා. කවුද? අනාර්ය මාර්ගයේ යන පුතුජන කෙනා අයිසු එකේ ඉන්නේ. අයිසු එකේ දැන් සාමාන්‍ය තත්ත්වෙන් ඉන්නවා. දැන් එයාට යමක්ම තේරෙනවා. කතා කරන්න බෑ, ඩිස්චාර්ජ් කරන්න බෑ, එළියට දාන්න බෑ. හැබැයි කනවා බොනවා, කතා කරනවා. එයාට මතකයේ ටිකක් තියෙනවා. දැන් එයා කවුද? සෝවාන් කෙනා. එයාව දාන සාමාන්‍ය වාට්ටුවට. සකු르දාගාමි කෙනා. ඒකෙන් එයාව නිකන් ඇවිදගෙන එන්න පුළුවන් ටෙලිෆෝන් කතා කරන්න පුළුවන්. හැබැයි ඩිස්චාර්ජ් කරලා නැහැ තාම. හැබැයි ඇවිදගෙන එම අනාගාමි කෙනා. එයාට නිදාස තියෙනවා. කොරිඩෝට ගිහලා බලනවා, පත්තර බලනවා, ටීවී එක බලාගෙන ඉන්නවා. බේත් බොන වෙලාවට අඳට ගිහලා ඉඳලා බේත් ටික බොන්න ඕනේ. කැම ටික ගන්න ඕනේ. ඇවිදින්න ඔක්කොම තියෙන අනිත් වාට් වලටත් යනවා එයා. දොස්තර මාත්‍යා කාමරේට ගිහලා වාඩිලා කතාත් කරනවා. හැබැයි ඩිස්චාර්ජ් කරලා නැහැ යාව. හැබැයි දොස්තර කියන මේ එට යන්න ඕනේ. ආයි මේ ඉන්න බෑ දැන් සම්පූර්ණ හොඳයි. හරියට දැන් අපි ඔක්කොම කොයිද ඉන්නේ? ආරණ්‍ය තමයි අපේ ස්පිතාලේ. අවුරුදු පහකට එල්ලෙන්න බෑ. අයිසු ගත වෙලා තියෙන. දැන් අයිසු එක්කෙනාට ඇවිදින්න පුළුවන්ද? අයිසු එක්කෙනාට පුළුවන්ද මේ ටීවී බලන්න? ටොපි චුයින්ගම් කන්න කඩේ යන්න පුළුවන්ද? එල්ලෙන්න බෑ. ඇයි අවුරුදු පහකට එල්ලෙන්න බෑ. අන්න අයිසු ගත කළා. මාර්ගඵලයකටපත් වුණාම සතියේද දෙයකට වැඩිහිටි ස්වාමින් වහන්සේලා හම්බෙන්න උදකලාවේ ටිකක් ඉන්න. දැන් අවසර දෙනයි. එයාට සාමාන්‍ය තත්ත්වෙන් ඉන්න ඔයා. එයා කතා කරන්න ඔක්කොම පුළුවන්. අවුරුදු 5 ඉවර වෙලා එයා දෙවෙනි ඵලයට ආවට පස්සේ තමයි එයාට සාමාන්‍ය සාසන නිදාස හම්බෙන්නේ. අර ක්‍රමේ තමයි මේ තියෙන්නේ. අර ක්‍රමෙමයි මේ තියෙන්නේ. අඩුපාඩු හදාගමු. නියතමානී වෙන්න. අවංක වෙන්න. සම්මා දිට්ඨිය නිවැරදි ලෙස දැක්කොත් ඔබ වහන්සේ කියන්න කලින් ඒක මම කියනවා. ඔබ වහන්සේ ආර්ය ශ්‍රාවකයෙක් කියලා. හැබැයි සම්මාදිට්ඨිය ඔබ වහන්සේ තුල ඇවිල්ලා නැහැ. දැන් මම තවත් සම්මාදිට්ඨි ක්‍රමයක් කිව්වම්. ඔව් ඒ ක්‍රමයක් මට පේනවා. ඒකත් ඔබ අයි දැන් දන්නෝනේ කියලා ඉවරනේ. කියලා ඉවරුනේ දන්නවා. දැන් සම්මාදිට්ඨියක ඉන්න කෙනාට සම්මාදිට්ඨි ක්‍රම ගොඩාක් වැටෙනවා. මෙහෙමත් යන්න ප්‍රෝ මෙහෙමත්. අයි කොළඹ යන්න දන්න කෙනා දැන් හැම අතුරු පාරම යන්නේ නැද්ද? ඔක්කොම පාරවල් දන්නවා. දැන් මේ වගේම මේකට සම්බන්ධ නැති තව ක්‍රම 20ක් කියන්න පුළුවන් ද බෝවන්සේට. ඇයි? ඒ කියන්නේ නිවැරදි එක නෑ. නිවැරදි එකක් තිබුණොත් එයා ගොඩාක් ක්‍රම දන්නවා. ගොඩාක් ක්‍රමයට තේරෙනයි මේක මේක කෙරුවත් කෙරෙනවනේ ඒක. මේක පුරුදු කළාට අර වැඩේ වෙනවනේ. එහෙම තේරෙනවා එයාට. ඒ ඒ අවබෝධය තියෙනවා. ඒක ප්‍රත්‍යක්ෂය තුළින් ඇති වෙන ඥානය. සෝතාපන්න ඥානය කියලා කියනවනේ. ඒතකොට ඒ ඥාණයට යමක් තේරෙන්න එපායි. ඒක තිබුණොත් තේරෙනවා. තවත් අවංක වෙන්න ඒ බණ අහන්න. තවත් අඩුපාඩු තේරුම් ගන්න. ඔබ වහන්සේ ආන්න කලින් මම කමටහන් අලුත් කරනවා. ඔබ වහන්සේ මතක් කරන්න කලින් මම ඊළඟට කරන්න ඕනේ වඩන්න ඕනේ මොනවද කියලා කියනවා. මට මොකවත් අමතක වෙලා නැහැ. ඔබ වහන්සේට හිතෙනවද මම ඔබ වහන්සේ නොසලකා ඇරලා ඉන්නවා. ඔබ වහන්සේ මේ පිළිබඳව මගේ අදහසක් නැහැ මට අමතක වෙලා. එහෙම හිතෙනවද? සමහරලාට එහෙම හිතෙනවා. නිකන් ගණන් ගන්න නැතුව ඔබ වහන්සේ නිකන් අත්හැරලා වගේ තියෙන ඔබ වහන්සේ පාඩුවේ ඉන්නවා අවලංගු කාසියක් වගේ එහෙම හිතෙනවද? ඒ හිතෙන්නේ ඔබ වහන්සේ තාම ගුරුවරයාව හඳුරන්නේ නැති නිසා. ඒ හිතලා තියෙන්නේ ඔබ වහන්සේට මගේ අර විශේෂ සැලකිල්ලක් නැති නිසා විශේෂ සැලකිල්ල තමයි ඔබ වහන්සේට ඔබ වහන්සේගේ අඩුව තේරෙනකන් වහන්සේට විවේකය දෙන එක. ඒක තමයි අනිත් අයට වඩා ලැබෙන ලොකුම සැලකිල්ල. තේරිච්ච ගම දැන් හදන්න ලේසිනේ. තේරුම් ගන්න බැරි විදියට එක එක ඒවා දැන් දුන්නාම පැටලෙන්නේ නැද්ද? එහෙනම් ඔබ වහන්සේට විවේක සුවයෙන් ඔබ වහන්සේගේ මානසිකත්වය මොනවද මොනවද තේරෙන්නේ මොනවද තියෙන ප්‍රශ්න මොනවද දුර්වලකම් මේවා ඔබ වහන්සේටම තේරුම් ගන්න ඇරලා තේරුණාට පස්සේ අර තේරිච්ච දේ හදාගන්න ක්‍රමය කියන එක නේද? නියම සැලකිල්ල. දැන් මම නොසලකා ඇරලාද වැඩිපුර සැලකිල්ලක් දක්වලාද? තවත් කාලයක් ගන්න විවේක ගන්න. විවේක සුවෙන් ගවේෂණය කරන්න. ඔබ වහන්සේ ගැන මම නිතරම බලාගෙන ඉන්නේ. එහෙම අත්හැරලා නැහැ.